අවසරයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද තවත් සෙනසුරාදාවක් ගාහරුවාදාවක් අපි දාට කරන්නේ පසුගිය සති කීපේ කාලය තුල මේ නිවන නිවීම දේශනාවල් පිළිබඳව සමාලෝචනයක් කරනවා මේ නිවන නිවීම දේශනා දැන්ට වසරකට පමණ කලින් අභාව ප්‍රාප්ත වෙච්ච අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ දේශනා ආයිති එක බොහොම ගැඹුරු නමුත් හොඳ සාකච්ඡාවක් හොඳ වේදිකාවක් සකස් කළ දුන්නා බණ භාවනා කරන අයට සූත්‍ර හා සම්බන්ධ කරලා කොහොමද මේ Tamange බණ භාවනා ගැටේ ලියාගන්නේ කියන එක. නමුත් ඒක මේ කිරුණි සංඝයා වහන්සේ නිසා නිසරණ වන නිසා ගොඩදෙනකොට විශේෂ ගෝචර වුණේ නැහැ. ගැඹුරු වැඩි නිසා. ඒ ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විසින්ම ඒක ටිකක් තව සරල කරලා ස්ථාරයක් විදියට පටිච්චසමුප්පාද දේශනාව වශයෙන් ඉදිරිපත් කරා. ඉතින් අනුව මේ සිංහලෙන් කරපු දේශනා එතන එතන ඉංග්‍රීසියට පරිවර්තනය කරා. ඊට පස්සේ ඉංග්‍රීසි පාඨකයා විසින් ඒක සමාලෝචනයට ලක් කරා. ඒක විශේෂයෙන්ම අනාලය ස්වාමීන් වහන්සේ කරගෙන ගියේ. එතකොට මීත්‍රිකල්ට පණිවිඩයක් ආවා. ඒ වැඩේම සිංහලෙන් කිරුවොත් හොඳයි කියලා විශාල පිසික ලොකු බලාපොරොත්තුවක් ඇති. ඉතින් අපි ඒ අනුව දැන් සෑහෙන කාලයක් කරගෙන ගිහිලා තියෙනවා. මම හිතන අපි ඉන්නේ දැන් 8 වෙනි දේශනාවෙන් දෙන්න. 8 වෙනි දේශනාවේ ඉතින් උගව දේවල් වලට මම සම්බන්ධ වුණා. ඉතින් මම නැතත් චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේක පසුගිය ටිකේ නඩත්තු කිරීමේ වැඩපිළිවෙලට අතහිත දුන්නා. අද චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ මීත්‍රිකල නැහැ මම ඉන්නවා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ එදා නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්නේ. මගේ වාර්තාවල සටහන් වෙන්නේ අප්‍රේල් මාසේ දෙවනිදා අවසාන වසාට අධිමුත්ත තෙරුන් වහන්සේගේ ගාථානුව කරගෙන ගිය සාකච්ඡාව. ඉතින් ඒක එහෙමනම් අපි එතන ඉඳලා ඉදිරියට අද දවසේ සාකච්ඡාව සඳහා පොතෙන් ටිකක් කියවීමයි බලාපොරොත්තු වෙන්නේ 162 වෙනි පිටේ ඉඳලා උපාදාන පත්‍ය භවෝ කියන කොට සමයි දාල වශයෙන් මම සටහන් කරගෙන තියෙන්නේ. ඉතින් අපි ආරාධනා කරමු 13 වෙනි කුටියට කාගෙත් සාකච්ඡාවට අමුද්‍රව්‍ය සපයා දීමක් වශයෙන් එදා නතර කරපු තැන ඉඳලා නිවන නිවීම දේශනාවේ පොතේ ඉදිරියට කොටස් ටික සභාවට ඉදිරිපත් කරන විදියට. නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ රහතෝ සම්මා සම්බුද්දස්ස අපි ඉන්නේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම අටවෙනි දේශනාවේ අවසානයේ පිටු මැදhari වගේ 162 වෙනි පිටුවයි කියවන්න තියෙන්නේ මේ කලින් දවස් සංසාර භවය කියන දේ දඟලීම් සහ දැඟලීම් සමූහයක් කියලා පටන් අරගෙන කඹයක් හබරන උපමාවක් අරගෙන ඒ ආශ්‍රයෙන් තරමක් දුර අපි කියෝගෙන ගියා. අද කියවන් තියෙනවා මේ ලෝකයේ තියෙන අනිත්‍යතාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේක අල්ලා නොගන්නා තාක් උපාදානයක් නැති තාක් මේ අනිත්‍යතාවෙන් අපිට කිසිම පීඩාවක් නැහැ. ලෝකයේ හැම දඟලීමක්ම ඒ ෂණයෙන්ම දැඟලීමකින් ඉවර වෙනවා. ඒකයි ලෝක ස්වභාවය. මේ උදයබ්බය කියන්නේ උදයබ්බය කියලා කියන්නේ ඒකයි. එතකොට අර කොන් දෙකෙන්ම එක පැත්තකට අඹරනකොට මැදින් අල්ලගෙන නැත්තම් මොකද වෙන්නේ? අනන්ත කාලයක් කල්පකෝටි ගණනක් අර දෙන්න එකතු වෙලා වරපට එක පැත්තකට ඇඹරුවත් කවදාවත් පරපට හැදෙන්නේ නැහැ. මක් නිසාද? දෙන්නම එක පැත්තටයි කරකැවෙන්නේ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකේ තියෙන්නේ. ලෝකේ බලන හැම දෙයක්ම තිබෙන අනිත්‍ය ස්වභාවයෙන් අපිට පීඩාවක් වෙන්නේ නැහැ. පීඩාවක් වෙන්නේ අන්න මැදින් අල්ලගත්තු හැටියේ. මැදින් අල්ලගත්තු හැටියේ අන්න වරපටක් වගේ දෙයක් ඇඹරෙනවා. ඕකටයි ලෝකයා ලෝකය කියලා කියන්නේ. මේකයි ලෝකයා සත්‍ය හැටියට ගන්නෙ. එහෙම සත්‍ය හැටියට ගැනීමේ ප්‍රතිඵලය මොකද්ද? මේක සත්‍ය වූ දෙයක් නම්, නිත්‍ය දෙයක් නම් මේකේ අනිත් පැත්ත සත්‍ය වූ ලෝකය විනාශ කිරීමක් වෙන්න ඕනේ, උච්ඡේදයක් වෙන්න ඕනේ. මේ தત્ත්වය පිළිබඳව බුදු වහන්සේගේ උපාදාන පත්‍ය භවෝ කියන වචනේ අර්ථය අනුව කල්පනා කළොත් මේ පොඩි නිදර්ශනීය මාර්ගයෙන් ඇත්ත වශයෙන්ම මෙතන නැති වෙන්න දෙයක් නැහැ. නැති වෙන්න විනාශ වෙන්න ආත්මයක් නැහැ. ඇත්ත වශයෙන්ම ලෝකයේ තිබෙන අනිත්‍යතාව උදයබ්බේ වශයෙන් මොහොතක් පාසා ඇතිවීමක් සහ නැතිවීමක්. මේක මැදින් ග්‍රහණයක් නැත්නම් උපාදාන පත්‍ය ග්‍රහණයක් ඇත්නම් ග්‍රහණයක් මේක මැදින් ග්‍රහණයක් ඇත්නම් උපාදාන පත්‍ය භව. ඊළඟට තියෙන්නේ මොකද්ද? භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. දුක් දුම්ම දුක් දුම්න සුපායාසාදී හරියට අර මෙදින් අල්ලාගෙන හිටිය තැනැත්තට ඇඹරීම නිසා වෙන පීඩා වගේ. ඒ විදිහේ දෙයක්. එතකොට සෝවාන් ආදී මගඵල ලබන පුද්ගලයන් ලෝකය පිළිබඳව ලබා ගන්නා වැටහීම ඊටමත් කෙටියෙන් දක්වන පාඩයක් තමයි අපි කලනුත් සඳහන් කළේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං බැලුවම කිසි දෙයක් ඒකෙන් නැහැ වගේ. යම් තාක් දෙයක් හටගන්නා ස්වභාවය ඇත්තේද ඒ තාක් හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයක්ද ඇත්තේ. අන්න අර ලෝකයේ අහිංසක ඇතිවීමත් නැතිවීමත් පිළිබඳව ඉතාමත්ම සරල වැටහීමක් ඇති වෙනවා ඒ සෝවාන් පුද්ගලයාට. අර මැදින් අල්ලගෙන හිටිය පුද්ගලයා මොහොතකට මාර්ගචිත්ත බලයෙන් අතහැරියාම වගේ. සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය අල්ලාගෙන ඉඳීම. එල්ලීගෙන ඉඳීම. ඒක නිසා තමයි අර මැදින් අල්ලගෙන ඉන්න පුද්ගලයා අර දඟලීම් දැඟලීම් මැදේ කොපමණ පීඩා ඇති වුණත් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති වුණත් අතහරින්නේ නැහැ. ඒක බොහොම අමාරු. බුදු පියාණන් වහන්සේ පහළ වෙලා ධර්මයේ ප්‍රකාශ කරන තාක් ලෝකයා ඒක අතහරින්නේ නැහැ. එතකොට කොයි ආකාරයකින් හරි අර උපාදාන ස්වභාවය මොහොතකට හරි ඉවත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරලා ලෝකෝත්තර වශයෙන් පුහුණු කරලා මොහොතකට අතහැරියා නම් පුද්ගලයෙක් අන්න ඊළඟට ආයෙත් අල්ල ගන්නකොට තේරෙනවා අර දඟ අඩුයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒවා නැති වෙලා ගිහිල්ලා. අර දඟය තරමක් දුරට ලිහිලා. වරපට තරමක් දුරට ලිහිලා. ඒ වගේම භවයට නැවත එන මොහොතේදී තේරෙනවා මේ භවයට එන්නේ උපාදානයේ නිසයි කියලා. මේ අල්ලා ගැනීම නිසයි කියලා. ඒ අල්ලා ගැනීම තියෙන්නේ අර ආශ්‍රව අනුසය නිසා. අප්‍රහීන ක්ලේශ නිසා කියලා ওই විදිහේ වැටහීමක් එනවා. පටිච්ච සමුප්පාද ධර්මය එතනම තේරෙනවා. ඔන්න ඔය විදිහේ தத்துவයක් අපට මේ වරපට ආශ්‍රයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් මම හිතෙන්දී බාධාවක් කරොත් අපිට මේ කියන ওই ගැඹුරු තේරුම් අරගන්නට යෝගාවචරයට ලැබෙන අවස්ථාවක් නැත්නම් මේ වෙනකොට ලැබිලා තියෙන අවස්ථාවක් විග්‍රහ කරගත්තොත් අපි තක්මන් කරනවා කියලා කියමු. ඉඳගෙන ඉන්නවයි කියලා කියමු. එතකොට අපි දන්නවා ඊයේ වෙලාවේදී හිත තියෙන්න ඕනේ කොහෙද කියලා. ඉතින් මම ආසයි දැනගන්න මේ සභාවේ කවුරු හරි කෙනෙක් ඉන්නවද සක්මනක් සඳහා සක්මන මළුවට ගියාට පස්සේ හිත පවත්තන්න ඕනේ කොතනද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අත උසන්න බෑ. මම හිත පවත්තන්න ඕනේ මෙතනයි කියලා දන්නේ නැති කෙනෙක්. පර්යංක භාවනාවට ගිහිල්ලා පර්යංකේ වාඩුණාට පස්සේ මගේ හිත මානසිකාරය සතිය පවත්තන්න කොතනද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් නිසන් වලින් වැඩක් වෙලා නැහැ. අපි Nissan වලට ආවට පස්සේ කියන්න බෑනේ මහත්තයා මොකද්ද ඇත ඉෂුව ඇයි කියලා අයියෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. හිත පාත්ත ගන්න. කොතනද හිත තියා ගන්න ඕනේ කියලා දන්නේ නැහැ. එතකොට භාවනා කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. ඈ පොඩ්ඩක් ඉස්සරහට එන්නකෝ. පොඩ්ඩක් ඉස්සරහට එන්නකෝ අපිට පුළුවන් ඒක මේ මේ අපි මේ කරගෙන යන වැඩේට අදාළ කරගන්න. පරියන්කට ගියාට පස්සේ නෑ නෑ හිත පවත්තන්න කොතනද කියලා කමට අහන මොකද්ද කියලා දන්නවද? මොකද්ද කමට අහන? ඔව් ඒක දන්නේ නැත්නම් අපි පරාදයි. දන්නවනම් ඒක පවත්වන්න පුළුවන් බැරිකම වෙනම කතාවක්. ඒක දන්නවනම් එච්චරයි. එච්චරයි භාවනා මධ්‍යසයන් කරන උසස්ම සේවය. ඉඳගෙන ඉන්නකොට කොහෙද හිත තියන්නේ? ඇවිදිනකොට කොහෙද හිත තියන්නේ? කෑම කනකොට කොහෙද හිත තියන්නේ? දත්ම දිනකොට කොහෙද හිත තියන්නේ? නානකොට කොයිද හිතන්නේ කියලා දන්නවනම් අපි කමටහන් දුන්න වෙනවා. කවුරු හරි ඉන්නවද මෙතන ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට යනකොට එනකොට කනකොට බොනකොට ඒ කටයුත්තේදී පුළුවන්කමක් තියෙනවා හිත පැවැත්විය යුතු තැන දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් අත උසන්. එහෙනම් ඉතින් අපි පරාදයි. අවුරුදු 50ක් අපි කරපු ප්‍රයත්නෙන් ඇති වැඩක් වෙලා නැහැ. දන්නවයි කියලා හිතමු. 100%ක් නෙවෙයි හිත පාත්තනට දාන්න. එතනත් හිත තියාගන්නත් පුළුවන් උනායි කියලා හිතමු. ඇවිදිනකොට මම්ම කට කට ඉස්සර කළා කිව්වොත් ඇවිදිනකොට පයේ හිත පවත්තන්න පුළුවන් උනා. ඒ ඇත්ත ඉන්නවනේ. එහෙම ඉන්න වෙලාවේ හිත පිට ගියයි කියලා හිතන්න. හිත පැවැත්තු තැනක් දන්නෝ. තැනත් හිත හිටියා. එහෙම තියෙද්දි සද්දකට හිත ගියා. දැන් එතන ඉඳලා ආපහු අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා නම් කවගාත් උපදේශයක් නැතුව පරෝපදේශ රහිතව අපි අර අල්ලගත්ත දේ අතහැරීමක් වෙනවනේ එතන. අරමුණට පරිබාහිරව අල්ලගත්ත දේ අතහැරීමක් වෙනවා. අන්නේ අතහැරීමේදී ඒක ඇල්ලුවොත් උපාදාන කෙරුවොත් එතන භවයක් ඇදෙනවා. ඒ උපාදානේ අතහැරියොත් නැවත අරමුණට එන්න පුළුවන්. අරමුණත් උපාදානයක් තමයි. අරමුණත් භවයක් තමයි. අරමුණට ආවට පස්සේ තේරෙනවා අතනදී මිරිකගෙන හිටපු එකේ ආතතිය සහ අසහනය අරමුණට ආවට පස්සේ නැහැ. ඕක වාර්තා කරන්න දන්නවනම් භාවනා ඉවරයි. ඕක වාර්තා කරන්න දන්නවනම් භාවනා ඉවරයි. මේ හොඳ පිරිසිදු නිදර්ශන මේ මධ්‍යස්ත අරමුණක් දීලා තියෙන එක දන්නේ නැත්නම් ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානේ වැරද්දක්. ගුරුවරයාගේ වැරද්දා. ඉතින් අපි ඒක පුළුවන් තරම් කියනවා මෙහෙම මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඒක දන්නවා. දැනගෙන උත්සාහ කරනකොට දැන් මේ වගේ පිළිසකේ යම් යම් ප්‍රමාණයකට ඒක සාර්ථක වෙලක් තියෙනවා. සමහර වෙලාවට පියවර 2 3 4 5 තියන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොටත් හුස්ම 2 3ක් ගන්න පුළුවන්. ඔන්න එතකොට හිතට හිත පිට ගියා. පිට ගිහලා තියෙන සද්දයකට වේදනාවට හිතවිලි. දැන් මේ හිතවිලි වේදනා සද්ද දිගේ හරි ආසයි හිත යන්නේ. ඉතින් ඒකට අපි එතන භවයක් හදාගෙන එතන උපාදානෙ කරපු නිසා. අපි හිතමු මොන්නේ අම්ම හෝ නයිසાર્ගික ශක්තියක් නිසා මේ යෝගාවචර තේනවා මම ඉන්නේ ගෝචරජ්‍යත් භූමිය නෙවෙයි. ඔබ සිල් අරගෙන ඉඳගත්තේ ඕකට නෙවෙයි. ඔන්න ඔබ ගන්න ඕනේ හිත කියලා මේක තමයි බයලජ්ජාව කියන්නේ. පවට ඇති බයසා ලැජ්ජාව නිසා මම කියනවා මම හිත ගන්න ඕනේ ඉඳගෙන ඉන්න එකට. මම හිත ගන්න ඕනේ ආනපාන කියලා කියලා ගන්නවත් එකම අර මෙතෙක් අල්ලගෙන හිටීම නිසා ඇතිවෙච්ච ආතතියක් සහ අසහනයක් නැත්තම් භවයක් එහෙම ගලවලා යනවනේ. අසහනේ එහෙමම ගලවලා යනවනේ. ඊට පස්සේ හිතේ බේම ඇවිල්ලා තමන් ඉන්න අරමුණට එනවා. හිත ඒ අරමුණේ තියෙනවා තමයි ඇල්ලීමක්. ඒ අරමුණේ තියෙන තමයි භවයක්. නමුත් සරුවත්යන්ස අපිට තෝරලා දීලා තියෙන්නේ අඩුම උපාදානයක් අඩුම භවයක්. එනිසාට බරපතල නොදන්නා ආතතියක් සහ අසහනයක් ඇති කරන මේ නන්නත්තර වෙච්ච හිත දැනගෙන නැවත මධ්‍යස්ථ අරමුණට මූල කර්මස්ථානට හිත ගේන්න Tamanටම පුළුවන් නම් කිසි කෙනෙකුගේ උදව් උපකාරයක් නැතුව ਸਰබලධාරී. උන්නෝකයි ਸਰබලධාරී කියලා කියන්නේ. ඒ ਸਰබලධාරීකම වෙනකොටම Tamanට කියන්න පුළුවන් නම් නැවත අරමුණට ආවා මං අරමුණට ආවට පස්සේ මට gedara ආවා වාගේ. මට සාන්තියක්. අර තිබුණ එක පිළිබඳව ඒක නිකන් හීනයක් විතරයි. උපදින තාක් දේවල් තියෙනවා නැති වෙනවා. ඒකේ තිබුණ ආතතිය නැති වුණා. ඒකේ තියෙන අසහනෙ නැති වුණා මම නැවත gedara ආවා. ඔන්න ඔය ටික විතරක් ලියන්න දන්නවනම් කමඨාන් වார்த்தාවේ හොඳ ගොඩ. අපිට වෙලා තියෙන අර ගියේක වැරදි බවක් දන්නවා. අපව ගන්න ඕන බව දන්නවා. ගියේක ගැන කීකයි. මගේ හිත ගියේ කුණු හරපයකටනේ, මගේ හිත ගියේ මේකටනේ, ඒකටනේ කීකිය කියන තාක්කල් ආතතියට ආසයි. භවයට ආසයි. ඒක ආපව අරමුණට ගත්ත ගමන් තමන්න කියන්න පුළුවන් නම් බුදුන්ට පිසිද්ද වෙන ධර්මයට පිසිද්ද වෙන සංඝයාට පිසිද්ද වෙන මගේ සීලයට පිසිද්ද මට ඕන වෙලාවක ආරමුණට එන්න පුළුවන් මූල කර්මස්ථාන. ආවට පස්සේ අර කතන්දරේ නෑ අදාළ නෑ. ඒ කියන්නේ අදාළ නෑ. මේ ඕනම දෙයක් අදාළ නැති කරගන්න පුළුවන්. මම දන්නේ ඒක පිරිසිදුයිද කියලා ඒක අල්ලගෙන ඉන්න තාක්කල් ඒකට අදාළ අතතියක් සහ ආසානයක් තියෙනවා. ඒක අතහරින්න 100 100ක්ව අයිතිවාසිකමක් මානසයට තියෙනවා. ආන්නේ කතාහැරලා එන්න ඕන තැනක් දානවා. ආවා ආවට පස්සේ අර තිබුණ එක නෑ. මේ දැන් ගෙදර ආවා වගේ දැන් අපි ගමනක් යනකොට කලිසමා දිනවනේ. ගෙදරට ආවට පස්සේ සරමා දිනවනේ. සරමෙන් දර පස්සේ ගෙදර ගියා වගේ කියලා නේ කියන්නේ. ආන්නේ ගෙදර ඇවිල්ලා සරමක් ඇඳගත්තට පස්සේ ගෙදර ගියා. ආන්න ඒක දන්නවනම් ඕකට තමයි නිවන කියන්නේ. මේ ඉන්න කතාව පිට නන්නත්තර වෙන එක හරි නන්නත්තරලා අල්ලගත්තොත් හයියෙන් ඒ තාක්කල් ඒක දිගේ කතන්දර ගොත කොට ඇලීගෙන යන ඕවමනේ ලියන්නේ කමඨාන් සුද්ධ කරනවා. ඒ කියන්නේ පවට කැමැති. අසහනයට කැමැති, භවයට කැමැති. ඒක මොකාද මොකාද බදාගත්තා වගේ අල්ලනවා. නැත්නම් ඒක අතාරින්න දෙන්නේ දෙවන්නේක් බලපාන්නේ තකතිරුකමයි තෘෂ්ණාවයි බලපාන්නේ. අන්න එකක් අතහැරපු එකක් විශ්ට ලියන්න බෑන. එහෙම වෙලා අතහැරිච්ච බවක් අතහැරපු අවස්ථාවක අත්දැකීම හෙලි කරන්න බලන්න අපි අතර ගෑනු පිරිවකමක් නැහැ උගත් නුගත් වෙනසක් නැහැ පැවිදි උපවිදි වෙනසක් නැහැ. ඔක්කොටම එකම ක්‍රමයේ තියෙනවා. එතකොට උපාදාන කරේ නැහැ. අපි අර පරණ පුරුදු මූල කර්මස්ථානට එනවා. දැන් ඔහොම ගිහිල්ලා කතාවේ බරපතල වෙන්නේ අසාධ්‍ය වෙන්නේ මූල කර්මස්ථානයත් ගෙවිලා ගිය වෙලාවක දැන් ආපහු එන්නේ මොකෙටද? ආපහු එන්නේ හිස්තැනකට. හිස්තැන කියලා අල්ලන්න දෙයක් නැහැ. නමුත් අල්ලාගත්ත දෙයට විකල්පයක් තියෙනවා දැන්. ඒ විකල්පයට අවිල්ලා ඉන්න පුළුවන් නම් සතුන් කලේ නූල කඩලා ගියා වගේ නැත්නම් ගහකින් ඉදලා වැටෙන කොලයක් වගේ කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ. යන්න පුළුවන් තැන නම් තියෙනවා හයිය හති තියෙන තැන් ඒ ඔක්කොම භවී. ඔක්කොම ආතතිය. ඒ ඔක්කොම අසහනේ. ඒකට ගිය බවක් දන්නවා. ආපහු එන්න පුළුවන්. ඒක කර්මස්ථානයේ ගොරෝසු එකට එහෙම නැත්නම් සියුම් එකට අතිසියුම් එකට නැත්නම් නැති එකට ආන්නේ gedara බලා ආපහු වෙන ගමන තමයි යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා කියන්නේ. ඉතින් ඒක ලියන්නේ නැහනේ. ඒක කතා කරන්නේ නැහෙනි කතා කරන්නේම අර ගිය කුණු හරපේ ගන්නේ. කට උල් කර කර බලන් අයියෝ මට වෙච්ච දේ මෙහෙම වුණා එහෙම වුණා මම මේ බවදාන කරන්න ගියාම මගේ හිත පිට ගියා. ඒකයි මේකයි කියලා බැරි වෙලාවත් අර කර්මස්ථානය ගැන කතා කරන්නේ නැහැ. පිට ගිය එකට නිකන් හොර ගෑනිට ගැන කතා කරගෙන ඉන්නවා ගෙදර ගෑනි ගැන කතා කරන්නේ නැහැ. ඉතින් දීගේ හරියන්නේ නැහැ නේ. හරියන්නේ බෑනේ. ගෙදර ගෑනි ඉඳද්දිත් කියන්නේ හොර ගෑනිගේ විස්තරේ. ඉතින් කොහොම හරියන්නේ දීගේ හරියන්නේ කොහොම ඉතින් අර මිනිස්සේ කුඹර කොට කොට ඉන්නකොට මේ වෙරළගද මන් දන්නේ නැහැ කොයිද හරි හොඳට වැටපු ගලක් හම්බුණාලු වැළුවාම මිනිහාගේ මූණ පේනවලු කවදාක කණ්ණාඩියක් දැක නැතිලු මිනිහා කොළු මේ අප්පච්චිගේ මූණමයි අම්මෝ බලන්න මට හම්බෙයි දෙයලා කු මඩ හොදන ගෙදර ගිහිල්ලා අරක කොට්ටයට තියාගෙන හැමදාම උදිය ගන්න ඉස්සලා අර මේක දිහා මූණ දිහා බලනවලු ගෙදර ගෑණි බැලුවලු මේ අකා මේ මං ගැනත් මයිත් එක නෙමෙයි බුදියන්නේ අර රූපෙත් එක්ක තමයි බුදියන්නේ. ඔරේන් ගිල බලනකොට ඒක ඇතුළේ හොර ගෑණිගේ මූණක් පේනවා. ආදි වැඩේ හරි මේ අකා මෙච්චර කල් හිටියට දැන් මේ ඉන්නේ ගෙදර ගෑණිගේ හොර ගෑණිගේ විස්තරය කියලා එදා ඉඳලා දීගේ කැඩනවා. ඉතින් මේ විනාඩේ පාවයට හොදි බෙදන්නවා කියලා බෙදන්න පස්සේ දෙන්න මේක තුළ ආරච්චල ගාවට ගියා. ගිහිල්ලා කිව්වට පස්සේ ආරච්චි මහන්තර කිව්වලු මේ බලන්න මගේ අප්පච්චිගේ රූපේ තියාගෙන මං ඉන්නේ මේ මේ මනස තමයි උකට දැම්මේ මට මුලාදානිකව හම්බුනේත් අප්පච්චි හින්දා. ඒක දිහා බලන. ඊට පස්සේ කිව්වලු ඔක අරන් බලන්න. ඔක අරන් බලන්න ඔක ඉන්නේ හොර ගෑණිකේ පුරේ කියලා ගෑණි කෑ ගන්නවා. උනාම ඒ කෝරලේ බලනකොට කෝරලේගේ අප්පච්චිගේ පුරන දැක්කලු ඇතුලේ. තොට කොහෙද මේ බොලබ්බෝ එක තොට අයිති නැමේ රායසන්ත කරන දීපේ මට කියලා ඒක රායසන්ත කරලා මේක බල බල පුදිනවා. දැන් කෝරළේ හාමිනේ බැලුවලු දැන් මයිත් එක්ක නෙවෙයි මේ මිනිහා ඉන්නේ අර ෆොටෝ එකත් එක්ක කියලා ඒකේ හොරෙන් බලනකොට ඒකේ ඒකේ දැක්කලු හොර ගෑණියගේ රූපයක්. ඒ කෝරළේ මැත්ත දිසා හමුතු ගාවට ගියා. ඉතින් උඩට උඩට යන්න යන්න තමන්ගේම මූණ තමයි පේන්නේ. හැබැයි මිනිහා හිතනවා අපච්චිගේ මූණ කියලා ගෑණි හිතනවා හොර ගෑණිගේ මූණ කියලා. නඩුව ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අපි පිට පෙන්නකොට අපි යමක් ගැන අපිට කරදර කරන දෙයක් ගැන කතා කරනවා නම් මගේම ප්‍රතිරූපේ තමයි මට පේන්නේ වෙන්නේ. ඒක තමයි මම මේ පටලවාගෙන තියෙන්නේ. ඒක අතහැරලා අපව එන්න අරමුණට. කවුරු හරි ඉන්නවද මේ ලෝකේ? තමන්ගේ මූල කර්මස්ථානයෙන් පිට ගිය බව දැනගත්තට පස්සේ නැවත මූල කර්මස්ථානයට එන්න බැරි කෙනෙක් යාට කියන භාවනාවට අභව්‍ය පුද්ගලයෙක් කියලා. එහෙම කෙනෙක් නැහැ. ඒක විතරක් කතා කරන්න දන්න කෙනාට කියනවා ආර්යයන් වංශය කියලා. ඒක තියෙද්දි පිට ගිය දේවල් ගැන කතා කරන මනුස්සයෙක් කියනවා පෘථග්ජන කියලා. ඒතරම් අපි කුණට කැමතියි. ඒතරම් අපි ජරාවට කැමතියි. ඒතරම් අපි ආතතියට කැමතියි. අසහනයට කැමතියි. භවයට කැමතියි. දඟලන්න කැමතියි. දඟ ලණ්ඩයි දඟලණ්ඩයි. ඌකට යන්න හරින්න. ඌකට යන්න හරිපුවා කිසිම කුපුරු පුච්චපතන වගේ ලකුණක්වත් නැතුව ඕක යනවා. ඒ වෙනුවට හැකි තාක්තුරට අර උදාසීන අරමුණ, මධ්‍යස්ථ අරමුණ, දෙයියු දුන්නේ බුදුන් දුන්න අරමුණ හිත පවත්තනවා නම් අපේ හිතට හරි පාළුයි. හරිම කම්මැලි. හරිම නීරස. අපේ හිත කැමැති තෘෂ්ණාව කරන සිද්ධි බහුල දේවල් වලට යනවා. එතකොට වෙන්නේ භවයක් අල්ලගෙන ඒකේ තැලෙනවා. ඉතින් ඒ නිසා මේ කියන ගැඹුර භාවනා යෝගාවචරයා නිවන් දකින්නත් කලින් ශික්ෂා වෙදීම එහෙම නැත්නම් කර්මස්ථානේ වඩන වෙලාවෙදීම අත්දකින්න. ඒ අත්දකට යෝගාචරය දන්නේ උදව් කරන්න ඕනේ ප්‍රකාශ කරන්න ඕනේ ආඩම්බර වෙන්න ඕනේ නැවත gedere එන්න පුළුවන්කමට මිස නන්නත්තර අරමුණේනවා කියලා උඩ පැනපැන කියන්න එපා. ඒකට පොහොර වැටෙන්නේ අකුසලයකට සමාදන් වෙන්නේ අකුසලයක්. වැරදි ආදර්ශයක්. නමුත් ඒ වැරදි ආදර්ශය වැරද්ද 100% කර්මස්ථානාචාරවලට බාර ගන්න ඕනේ. ඒ කර්මස්ථානාචාරවලගේ දෝෂයක් තියෙනවා. මනසට බහ තෝරලා දීලා නැහැ. ඒතර කමඨාන සුද්ධ කළා දෙනවා. මනස වලිගේ අපාන භාවනා කරනවා. හැබැයි දන්නේ නැහැ. භාවනා කරනවා හැම වෙලාවෙම පශ්චාත්තාපයෙන් බලන්නකෝ මට වෙච්ච දේ මට හිතේ හිතින්නේ නැහැ. හිත පිට යනවා. ඉඳගෙන ඉන්න බෑ. මකුළු කුඹියෝ දඟලනවා. ඇස්ස වහිනා වගේ තේරෙනවා. ඔළුව හෙල්ලෙනවා. නිින්ද යනවා, විපා වෙනවා, කම්මැලි, නීරසයි, අයියෝ කියන යන. කන වැන්දුන් ගෑනුවා. කන වැන්දුන් ගෑනුවාගේ මොකද සත්‍ය හඳුනන්නේ සම්මා දිට්ඨිය හඳුනන්නේ සම්මා සංකල්පය දන්නේ නැහැ මේක හරියට කියන්න දන්නේ නැහැ බැතෙන් පිට කාටුව වෙන් කරන්න දන්නේ නැහැ කාටුව වෙන් කරන්න දන්නේ නැහැ බැතයි කාටුව පිට කාටුව ඔක්කොම එකට දාගෙන ඉතින් ඉපියෝ හැදෙනවා අටුව ඇතුලේ ලෙඩ අටුවට දාන්න ඉස්සලා බැත වෙන් කරන්න පාහින්න පාහලා හරියට බැත විතරක් ගත්තොත් අවුරුදු 7ක් තියන්න පුළුවන් ඉතින් බැත වෙන් කරගන්න බැරි જાතිය තමයි කාටුවත් එක්ක කලවම් කරලා තියෙන જાතිය තමයි පුත්තජන කියලා කියන්නේ එකෙන් පවන් ගහලා හුලං ගහලා බැතයි පිට කාටුවයි කාටුවයි වෙන් කරලා ඇත ටික රත්තරන් ටික වගේ වෙන් කරන දන්න මනුස්සයා අර කාටුව පිට කාටුව ගැන කතා කරන්නේ නැහැ. මොකටේ? ඔවගේ අපි අලුත් දෙයක් නැහැ ඔක්කොම උතන තමයි ඔක්කොම ඒ අතින් අපිට එක්ස්පර්ට් වෙන්න බෑ. එක්ස්පර්ට් වෙන්න පුළුවන් මෙච්චර කරදර ලෝකේ මෙච්චර කංකටොල් ලෝකේ එක චිත්තක්ෂණයකට නන්නත්තර වෙච්ච හිතක් මම අරමුණට ගේන්න දන්නවා. ඒ බව නිසකව කියන්න පුළුවන්. කිරිගහට මෝල් ගහින් දමලා එන්නා වගේ නිසකව කියන්න පුළුවන් නම් ඒ එයාට ලොකු වගකීමක් වෙනවා ඊට පස්සේ ජීවන රටාව හදාගන්න ආර්ය අෂ්ටාංග සකස් කරගන්න අර පිට යන එක ස්වභාවය. ඊමේ මට විතරක් වෙන එකක් නෙමෙයි. හැබැයි ඒක අනුමත කරන එක මගේ තකතිරුකම. ඒ ගැන විතරක් කතා කරන එක මගේ අමනකම. ඒ ගැන විතරක් කතා කරන එක ඉදිරිපත් කිරීමේ නොදන්න ගතිය. ඒක තමයි ඉස්කෝලවල උගන්වන්නේ. බුදුහාමර උගන්වන්නේ ඒක නෙවෙයි කොච්චර පටලවලා ඇතැරියත් කරකොල අතහැරියත් උතුරු කට්ට හැරෙන්නේ කෙලිම උතුරටම තමයි. ඒක කොහයක්වත් හැරෙන්නේ නැහැ බය වෙන්න එපා. ඒක හැරෙන්නේ නිවනටමයි. අන්නේ හැරෙන ගමන ආපසු ගමනේ උපාදාන කෙරුවොත් එතන භවයේ හිටිනවා. උපාදාන අතහැරපු ගමන් අව හිමීට කට්ට ඇවිල්ලා උතුරට නතර වෙයි. ඒක හැමදාම නිබ්බාන ගාමී. ඒක ඒක ඇතුළත හැංගිච්ච ගුණයක්. අඩියටම ආශය අනුසය වගේ. ඉතින් අන්නේ ටික කරන්න ඕනේ. මේ ටික කරලා කරලා පුරුදු කරන හිත පිට යන්නම දෙන්නේ. යනවන විට එමීට අහිංසකව ගෙනල්ලා තොටිල්ලේ නැවත බබා ගෙනත් තියෙන අම්ම කෙනෙක්ව ඒව පැනලා යනවා. ආයෙ ගෙනත් තියෙනවා. ආයෙ පැනලා යනවා. ආයෙ ගෙනත් තියෙනවා. ආන්නේ වැඩේ කරනවා නම් එහෙනම් ගොඩ මං කියනවා නිවන් දැක නැති වුණාට එයා ගොඩ. මිනිහා කතා කරන හැම වෙලාවෙම තේරෙනවා කොච්චර මාව කරකවලා ඇතියත් මම ඇවිල්ලා නැතර වෙන්නේ මට දන්න තැනක. ඒක දන්නේ නැත්නම් කරුණාකරලා ඒක අහන්න ඒක සාකච්ඡා කරගන්න ඒක මේ බැගෑපත් වෙන්න අහිංසක වෙන්න කොච්චර ඒක සාර්ථක වෙනවද නැත්නම් කොච්චර ඒක නොදැනුවත්කම නිසා අර අර පරණ කතාවල් කීක වැරදිච්ච කතාවල් කීක අපි කොත් පතරයි කොලයි තින්තයි කාලයයි නාස්ති කරනවාද කියලා. ඒ සේරම වෙනවා සම්පප්පලාප වලට. එක්කෙනෙක් හරි කතා කරන දන්නවනම් නන්නත්තර වෙච්ච හිත මට පුළුවන් උනා අරමුණට ගෙනත් යන්න කියලා ලෝක සාහිත්‍යයට අයිති වෙනවා මේ කතාව. ඒ තමයි ලෝකේ ලස්සනම රචනයේ ඒක ඒක කියන්නම කියලා කියන බුදුහාමුදුරුවෝ. දැනගත්තට බෑ අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න කෙනෙකුට ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරනකොටම ආනිසංස එනවා. ඒක දැනගත්තට වසංගන තුයි වහලා තිබ්බට පහනක් පත්තු කළ බුසලකින් වහලා තිබ්බට එළිය වැටෙන්නේ නැහැ. පහනක් පත්තු කරන උඩකින් තියන්න උඩකින් නොතියත් බැරිලු. ඒක මේ දැනගත්තට පස්සේ කියලා දෙන්න මෙහිටෙනවා. අයි මේ මිනිස්සු කොච්චරක්වත් මේ ඇඹුලයි තිත්තයි පැංගිරි කකා දත් පිරිමැදවද ඉන්නවා. මෙච්චර මේ පැණි රස දෙයක් තියේදී. මෙච්චර මිහිරියාවක් කිරි රසක් තියේදී අර ඇඹුලට බුදුම ආසාවක් තියෙනවා. ඌර අසුචියට කැමති වගේ. කුඩල්ල තෙතමනියට කැමති වගේ අර අර කුණු කන්දල් ගැන කතා කර කර ඉන්නවා. මන් දන්නේ නිකන් පිරිසට බයිනවා වගේ මට තේරෙන්නේ. පිරිසටත් එහෙම හිතනවාද මන් දන්නේ. තියෙනවද දුඹර ගොයියර? කියපම් බයන්න ඔබට වෙච්ච එක. මම ඔය කීපයකට අදාළ නැතුව කතා කරොත් කුටි කනවා. හිතට දැනනවා ඒ දැනුමට සක්මනේදී දකුණු කකුලේ නම් දකුණු කකුල වම් කකුල නම් වම් කකුල කියනකොට ඒකේ හිත පිහිටවන්න පුළුවන්කම තියෙනවා. ඔය එතකොට දැන් හිත පිහිටලා තියෙන පේන රූප සද්දවල නෙවෙයි වමේමයි දැන් නම් දකුණේමයි කියලා මේ සබාවට හේතු ගන්නන්නේ කොහොමද? සාක්‍ය මොකද්ද? අර ඇහැට පේන රූප ඇහැට වෙනනවා විතරයි ඒ රූප කෙරෙහි හිත යොමු වෙන්නේ නැහැ. නමුත් හිතේ ඒ රූප පේන බව දැනීමක් තියෙනවා. නමුත් ඒ අර මේ වමේ දකුණේ ඒ ස්පර්ශ වෙනදී ඒ වම කියනකොට වමේ දකුණේ කියනකොට දකුණේ ඒ ස්පර්ශ වෙනදී ඒ වෙන ක්‍රියා වෙන වෙනම පේනවා ඒක අර ඇහැට පේන රූප වලට වැඩිය පැහැදිලිව දැකීමක් තියෙනවා. ඔය කියන්නේ මම පිළිගන්නවා මට උදව් වෙන විදිහේ කතාවක් කරුවා කියලා. බනින්ද වෙන්නේ නැහැ මට. ඒ කියන්නේ අපිට උපාදාන කරන්න දෙකක් තියෙන ඕනම වෙලාවක. පහසුක උපාදාන කරනවා. කෙලෙස් අඩුවක උපාදාන කරනවා. කිසිම කෙනෙක් නැහැ එකක් විතරක් තියෙන කෙනෙක්. එකක් විතරක් තියෙන අවස්ථාවක් කියනවා ඵල සමාපatti සිත්තේ කියලා දෙකක් නැහැ ඒ වෙලාවේ. අනික ඕනම කෙනෙකුට කෙලෙස් තියෙන එක තියෙනවා නැති එක තියෙනවා. ඉතින් ඌ අල්ලන්නේ කෙලෙසෙක් ගන්නව නම් ඒක ගැන කතා කරනවා නම් ඒ ගැනම නලියන ඒක අමනයක්. ඒක පුත්තජනේ. ඉතින් අහන්න දෙයක් ඒ වෙනුවට මේ කලාතුරකින් හම්බෙන්න මට අරමුණට ගන්න පුළුවන්. ඒ කෙලෙස් තියෙදිම අරමුණක් තියෙන මම අරමුණත් උපාදාන කරන බය වෙන්න එපා. නමුත් එතකොට අපිට ආතතිය අඩුයි. අසහනය අඩුයි. මාන්නය අඩුයි. තෘෂ්ණාව අඩුයි. සක්කාය දිට්ඨිය අඩුයි. අන්න එක තේරෙන්නේ නැතිලු. බුදුජානසේ සඳහන් කරනවා සම්‍යක් අරමුණ අත ගන්නකොට ඇසුරු කරනකොට ඒක තුළ මය තුළ සක්කාය දිට්ඨිය අඩු වෙනවා මාන්නේ අඩු වෙනවා තෘෂ්ණාව අඩු වෙනවා කියලා තේරෙන්නේ නැහැ ඒ වුණොත් තේරෙනවා කම්මැලි නීරසයි ඒකාකාරී ඉපා වෙනවයි කියලා තමයි කියන්නේ මූණ හෙන ගහච්ච සෝම පිටිනිය වගේ ලියන්නෙම නැහැ ඒක ඇල්ල පිට ගියාට පස්සේ තියෙන කරදරේ ගැන පුදුම විදිහට විස්තර ලියනවා නිසා නොතේරිච්ච කෙනෙක් නැහැ කම්මැලි වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ මේ සභාවේ. නීරස වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ මේ සභාවේ. මේ භවන මේ නිවන් මාර්ගයක් කියලා මේක ඇවිල්ලිවරලා සුබ නිමිත්තක් කියලා මේක ඇවිල්ලලා මංගලාවතරණයක් කියලා භවනේ අනිවාර්ය අංගයක් කියලා කවුද දන්නේ? ඒ කියන්නේ නිබ්බිදා ඥාන කියලා. විපස්සනා ඥාන වල ලොකුම ඥානි නිබ්බිදා නිර්වින්දනය. මොනවද දැනෙන්නේ? රස වින්දනයක් නැහැ. ඔහේ ඉන්නවා. උපන්නාට මේලෝ වෙනවා විනා. ඉතින් භාවනා කරලා මේ අනම්මනම් බලාපොරොත්තු වෙන එකට කවදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. භාවනාවෙන් තියෙන්නේ අර ආතතියට ආසානේ දරතේ සහ පරිලහයේ අඩුවීමක්. ඒක යෝගාවචරයට වැටෙන්නේ නැතිකම ආධුනිකයාගේ අවාසියට පිටලා තියෙන කියලා බුදුරජාණන්සේ දේශනා කරා. ඒ නිසා ආධුනිකයට උදව් කරන්න. එයාට කවදා හරි මේක තේරෙනකන් ඒක තේරුම් නොතේන බව තේන්නේ එයා කරන ප්‍රකාශයෙන්. එයා ලියන ලියමනේ ඒ ලියමනේ කුණු කන්දල් වැඩින එයා තාම ආසාව කුණු කන්දල්. ලියවෙන 150ට වැඩිය හරිය පැති ලියනවනම් දැන් ඌ ට්‍රක් එක ගියර් එක ඉස්සරහට දාගෙන තියෙනවා. ඔච්චර කල් පිටිපස්සට දාගෙන පාගනවා තියාගෙන. ඒ වාහනේ මේ බලාගෙන ඉඳලා පස්සට යන්නේ. ගියර් එක පිටිපස්සට වැටලා තියෙනවා. ඒක නම් බෞද්ධයන්ගේ 100%ක් විතර එහෙම තමයි. කතෝලික හරි මුස්ලිම් මිනිස්සු හරි ෆෝවර්ඩ් ගියර් එකක් තියෙනවා. ඔක දාපම් පොඩ්ඩක් බැලුවොත් උ එළියට හරි දානවා ෆෝවර්ඩ් එකට. මොකද ගිහිල්ලා තියෙන පිටිපස්ස බව උදන්නවනේ. බෞද්ධය හිතානේ ඉන්නේ පිටිපතර දාලා ඒක තමයි ඉස්සරහ කියලා. ඉල්ල හැප්පුණාට පස්සේ වැදුනා හාමුදුරනේ එයි හාමුදුරනේ වැදුනා ඕන් ඩෝන් ගාවා කියනකොට වැටිලා ඉවරයි. ඒ යන්නේ රිවර්ස් එකකින් දාලා දෙන්නේ. මොකද කරන්නේ? ඔකේ ගියර් දෙකක් තියෙනවා ඉස්සරහට පස්සට. උපාදාන කරන්න පුළුවන් දෙකක් අඩුම ගානේ තියෙන ඕන වෙලාවක. අන්නේ දෙකෙන් අඩු ආතතිය තියෙන, අඩු අසහනේ තියෙන, අඩු දරතේ තියෙන, අඩු පරිලාහයේ තියෙන එක දාගත්තා. තම ඥානවන්තයි තමන් තමන් අනුකම්පා කරනවා තමන් තමන් මෛත්‍රී කරනවා. එහෙම නැතුව මේ රිවර්ස් එක අනිත් එකට දාගෙන කාට බැන්නත් අමනකම විතරයි පේන්නේ. දෙයයන්ාසර බැන්නත්, ගෙදර ගෑනිට බැන්නත්, ආණ්ඩුවට බැන්නත් කාට බැන්නත් අමනකමක් තියෙනවා. මොකද ආපහු තමන්ගේ විවේකතන්ට එන්න මේ කිසි ලෝක බලපෑමක් කරන්න බෑ. උපාදාන කෙරුවොත් තමයි උපාදාන කරන දේ අනුව තමයි ඒ භවයට යන්නේ. උපාදාන කිරීමේ අයිතිය තමන් අතේ තියෙනවා. යෝගාවචරයට දෙකක් තියෙනවා. සාමාන්‍ය පුත්‍ජජනට එකමයි තියෙන්නේ. ඌ දන්නේ ඌ කමට භාවනාව දන්නේ නැහනේ. හිත පැවැත්ති තැනක් නැහනේ. කර්මස්ථානයක් කියලා දීලා නැහනේ. ඉතින් යාට වෙන කරන්න දෙයක් නැහැ. තියෙන්නේ මොයේ මේ කක්කාම විතරයි. නමුත් හිත භාවනා කරලා තනක් තියෙන එක මම කරගන්න ඕන කියලා තමනුත් එකතු වෙලා කර්මස්ථානචාරයත් හම්බෙලා අඩු ගානේ අමජිකදී කරකදී කලබලයේ 100ට එක සැරයක් හරියට කර්මස්ථාන හිත දාගන්න පුළුවන් නම් තේරෙයි. ඒකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. ඒකට උපාදාන කරන දේ අනුව අල්ලබදා ගන්න දේ අනුව විදවීම සිද්ධ වෙනවා. ඒ නිසා කවුරු හරි විඳවනවා නම් ඒක අනිවාර්යයෙන්ම දැන දැන දුක් කරදර දෙන්නේ බදාගෙන ඉන්නවා. ඒක පුදුම අයිතිවාසිකමක් කරගෙන ඒකට සමාගම් පිහිටවගෙන සමිති පිහිටවගෙන ආණ්ඩු පිහිටවගෙන විඳවනවා. සුවදායින වෙලා උදේකලා වෙලා ඕන දෙයක් එච්චාවේ මම මගේ හිත වර්තමානයේ වෙනදට වැඩි චිත්තක්ෂණ පවත්වනවා කියන එක ගන්න කොච්චර කල් භාවනා කරන්න වේද කියලා මට තේරෙන්නේ ඒක ඇත්තටම ප්‍රයත්නයක ප්‍රතිඵලයක්ද උපත්තියමෙන එකක්ද කියලා තේරෙන්නේ සමහරුන්ට කියන කියනකොටම ටක් ගාලා අහුවෙනවා ඒ පෙරපින් කරලා තියෙනවා සමහරවිට කොච්චර කෙරුවක්වත් කතා කරන්නේම අර වැරදිච්ච දේවල් ගැන විතරයි ආධුනිකයන් එහෙමමයි. ඉතින් කියලා දීලා කියලා දීලා කියලා දීලා එයාට හරි දේ කතා කරන්න, සුබ දේ කතා කරන්න, ග්ලෑඩ් ගේම් පුරුදු කරන්න පුළුවන් නම් ඊට පස්සේ ජීවිතේ මල් කාට දුක්කාවත් මම ඒ ගැන අහන්නෙත් නෑ කතා කරන්නෙත් නෑ මේ වර්තමානයේ ඉන්න එකට පුළුවන්කම හැකියාව බලනවා ලක්ෂ චිත්තක්ෂණ ලක්ෂයට එකක් හිටියත් ඒක ගැන විතරයි කතා කරන්නේ අනිකොල්ලන්ට කියලා දෙනවා කොහොම තමයි මාත්වම තමයි කෑවේ. ඕක ඕක දුක් විඳයි කියලා පශ්චාත්තාප නැහැ කියලා ලාභයක් නැහැ. මේ මොහොත කෙලස ගන්න එපා. හිටපන් කියලා. ඉතින් අද ලෝක ලංකාවේ තියෙන තත්ත්වය දිහා බැලුවත් විශාල අනිශ්චිතතාවයක් කවුරුත් දන්නේ මොකද වෙලා තියෙන්නේ. ඉතින් කාටක ප්‍රශ්නයක් තියෙනවා. ඒකේදී අවිදිනකොට අවිදින බව දැනගන්න. දැනගන්න බෑ. ඔය සිංහල බුද්ධ ආගම ඔළුවේ තියෙනවා. බෞද්ධයර කොහොමඩක්වත් බෑ. මොකද එහෙම එකක් කෙනෙකුට ගෙනාවේ නෑ අපි. මේ අතරමඟදී දාගත්ත දෙයක්. ඒ නිසා උපාදාන පච්චා බහුව කියන එකටයි මේ ඥානানন্দ සාංශි කියලා තියෙන අපි යම් භවයකට මාළු අල්ලන්න ගත්තොත් උට මාළුකාරයා කියනවා. වඩුවට පටන් ගත්තොත් වඩඩා කියලා කියනවා. එක එක නම් දාන්නේ. ඒක වැඩිපුර ඇසුරු කරන දෙයට නමක් දාන්නේ. ඒ ඌ අල්ලගත්ත දේ. ඒ වගේ අපි අල්ලන අල්ලන වෙලාව අපේ නමත් මාරු වෙනවා. බලන්නෙක්, දකින්නෙක්, අහන්නෙක්, ගඳ බලන්නෙක්, රස බලන්නෙක් වශයෙන් මාරු වෙනවා. අන්න ඒක දන්නවනම් වැඩිපුර හිත ඇසුරු කරන දේ බවට අපිපත් වෙනවා. ඒ ඒ භාවයට යනවා. ඒකට භවය කියලා කියනවා. භාවය. ඇසුර 150ක් අපේ චරිතේ විශ්වාස කරනවා. අපි ඇසුරු කරන්නේ හොඳ මිනිස්සු නම් අපි හොඳ මිනිස්සෙක් වෙනවා. ඇසුරු කරන්නේ නරක මිනිස්සු නම් නරක වෙනවා. 150ක් ඥාන විද්‍යාව ගන්නවා 150ක් ජෙනටිකල් 150ක් එන්වයරොන්මන්ටල් කියලා. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා කුරුළු පැටව දෙන්නගෙන් හොර කණ්ඩායමට ඇච්ච කුරුළු පැටියයි පාසිකාරාමයට පාසකාරාමයට පැටිච්ච කුරුළු පැටිය දෙන්නෙක් වෙනවා. එකම අම්මගේ දරුවා දෙන්න. ඇසුරු. ඇසුරු කරන්න එපා වැරදිච්ච පරිදිච්ච. පුළුවන් තරම් ඇසුරු කරන්න වර්තමාන මොහොත. එතකොට ඔය 84000ක් ධර්මස්කන්ධය ඕකේ තියෙනවා. එහෙම නැත්නම් මුළු භවයේ පුරාගෙන ආපු මෝහ පටල එක චිත්තක්ෂණයෙන් කපන්න පුළුවන්. ඒක තේරුම් ගත්තට පස්සේ වැරදිච්ච පෙරදිච්ච මිනිස්සු ඇසුරු කරන්නත් එපා. ඒ මිනිස්සුත් එක්ක තේ එකක්වත් බොන්න ඉඳ ගන්නත් එපා මේසෙක. සීව නාච බාලාන. ඉන්න හරියක් ඉන්නේ ලෝකේ නෑ බෑ කියන જાතිය. මම දන්නේ නිසරණවනේ ආවට පස්සේ දින ජොලි මම ඔෆිස් එකෙන් එන්න දෙන්නේ නැහැ කට්ටියට. ඒ ඊයේත් පණිවිඩයක් කිව්වා ඊට පස්සේ කවුරක්වත් අමුත්ත ගන්න නැහැ කියලා. මම බොහොම හොඳයි කියලා. මේ පණිවිඩ දෙකක් ආවා මේ ඉන්න කට්ටියත් ගෙවල් වලට යවන්නේ කියලා. මට හිතන කයිවරුවක් ගන්න හරි කවුරු හරි ඉන්න එපායි මම මට නෑ කාට බන කියන්නේ එහෙනම් මම කොහොම කවුරු හරි බෝප්පයක් ගැහුවොත් අරින්න නැත්තම් මම දන්නවා ඒක ඔබ වහන්සේගේ හැටි කොහොම තමයි ওই ටිකක් තියාගෙන ඉන්න එපා යවන්න ගම කරයි සලකා බලනවා දවස් දෙකක් ඉඳලා නැත්නම් සාකච්ඡා කළාද කාට කතා කරන්නේ ජනී ජනතාව ඉන්නවා මේ ප්‍රේක්ෂක ජනතාව ඉන්න බෑ මටත් අයියා වෙන්න. ඉතින් ඒ නිසා මේ මම තියාගෙන ඉන්නවා. හැබැයි ඔයගොල්ලන්ට කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරුවක් ගන්න. කතා කරුවක් ගන්න. මොකද කිරුවොත් ඔය ඕනේ නැති දේවල් වල්පල් කතා කරන්නේ. වර්තමාන මොහොතේ හිටපල්ලා. ඒක කොච්චර ලෝකේ කරදර දේවත් අපි පතරුන මේ සාන්තිදායක එක චිත්තක්ෂණයක් මුළු ලෝකෙටම ගන්න බෑ. මිච්ඡර ලෝකේ විනාශේ, ව්‍යසනේ, මරණේ මොකක්ද ඒකට කියන්නේ විහිංසාව ව්‍යාපාදේ පතුරවද්දී අපි අතරමැද එක චිත්තක්ෂණයක් සතියෙන් සාමදානෙන් හිත පවත්වනවා. අර කොහොම වැරදි පාපතර අදහස් අපේ මේ චිත්තක්ෂණේ ලෝකේ සනසනවා. ජය පුළුවන් තරම් බලනවා ඒ වේතියේදී අහන්නෙත් නැහැ බලන්නෙත් නැහැ උත්තර දෙන්නෙත් නැහැ වර්තමාන හිත පවත්වන්න. ඒකයි ඔය දීර්ඝ වශයෙන් පටිච්චසමුපාදේ කියන උපාදාන පත්‍ය භව උඹ යමක් අල්ලන්නේද ඒ දේ බවට බවටපත් වෙනවා. කඩුගත්තෝ කඩුවෙන් නැසී. ආයුධ ගත්තෝ ආයුධෙන් නැහිනවා. ගත්ත රැති මිනිස්සුත් නැහිනවා. ඒක වෙනම කතාවක්. නමුත් ඒ මනුස්සයාට කනගාටු වෙන්න දෙයක් නැහැ. මම මේ ආයුධ අරගෙන නැවුණා නෙවෙයි මට කවුදෝ යාගේ තියෙන මේ ඡන්දකමටෝ මගේ කර්මයකට මට වද දුන්නා. ප්‍රශ්නේ නැහැ. මගෙන් නැහැ. ඒ පැත්තට මේ උඹනොදකින් කතාවක් නැහැ. ආනේ කරගන්න පුළුවන් නම් එහෙනම් අපිට හිතන්න පුළුවන් අපි ගංගා දිගේ ඉහළට පීන කණ්ඩායමක් මේ ලෝකයානට ඉවලට නටන්නේ නැහැ. අපි පොත පොත ටිකක් තව කියමු. මේ භවය පිළිබඳව වටහා ගන්න මේ උපමාව තරමක් දුරට උපකාර වෙනවාය කියලා හිතෙනවා. මක්නිසාද ලෝකයා භවය ගැන කල්පනා කරන්නේ බෞද්ධ බෞද්ධ හැම දිනෙකම අර සත්පදාර්ථයේ පිළිබඳව සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයෙන් ගත්තු දෘෂ්ටිය අනුවමයි. දෘෂ්ටිය පිළිබඳව පිරිසුදු වීමක් නැති තාක් නිවන ලෝකයා තුළ බිය දනවන දෙයක්. භව නිරෝධය කියන එකට බොහෝම බයයි. අටුවාචාරින් වහන්සේලා පවා සමහරවිට නිවන හඳුන්වන විට අර දුව කියන පදය වැරදියට තෝරනවා. ඒ කියන්නේ නිවන කියන වචනේ හැඳින්වීමට සමහරවිට යොදනවා සස්සත කියන වචනේ. කිසිසේත් කිට්ටු නොකළ යුතු වචනයක් නිවන හැඳින්වීමට යොදනවා. නිවන ශාස්වත තත්වයක් තමයි නিত্য ශාස්වත තත්වයක් තමයි නිවන. අපෙන් අහන්න එපා මොකද්ද කියලා ඒක ප්‍රකාශ කළොත් ඒක අර Brahmacharya ඒක අර බ්‍රහ්මත්වයට ලං වෙන නිසා බ්‍රහ්ම නිර්වාණ ආදියට ලඟුන නිසා. නමුත් මේ විදිහේ தত্ত্বයක් ඇති වුණේ මක් නිසාද? අර ධුව කියන වචනය නිසා. බුදු වහන්සේ නිවන හඳුන්වන එක වචනයක් තමයි ධුව. ඒ වචනේ අර්ථය හරියට තේරුම් මරන්නේ නැහැ. මේ ධුව කියලා කියන්නේ ස්ථිර අචල කියන අදහසයි. සමහර අවස්ථාවල මේක මේ සමගම බ්‍රහ්මය එහෙම යොදනවා නිච්ඡං දුවං සස්සතං අචවන ධම්ම ওই විදිහේ පද සමූහයක් යදෙනවා තමයි. ඒ කියන්නේ ඒවා එක ළඟින් යන පද නිසා. නමුත් මෙතන නිවන දුහ වශයෙන් හැඳින්වුවේ මක් නිසාද? නිවනින් ලැබෙන ප්‍රත්‍යක්ෂයේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අචලං සුඛං කියලා ප්‍රකාශ කරන්නේ ඒකමයි. ඒ අදහසමයි. ඒ අදහසමයි අකුප්පා චේතෝ විමුක්ති කියන පදයෙන් හැඟෙන්නේ. බුදු පියාණන් වහන්සේ නිවන හඳුන්වනවා සමහර අවස්ථාවල අකුප්පා චේතෝ විමුක්ති කියලා. අනික් හැම චේතෝ විමුක්තියක්ම කුප්පයි. කුප්ප පටිච්ච සම්පති කෝපයයි කුපිත වෙනවා චලනය වෙනවා. සමහර විට ජීවිත කාලය තුලදී චලනය නොවුනත් මරණ වේදනාව හමුවේ චලනය වෙනවා. අවසාන දිනුම් කණුව තමයි මේ මරණ වේදනාව. යමෙකුගේ දිනුම හෝ නොදිනුම යමෙකුගේ දිනුම හෝ නොදිනුම වැටහෙන අවස්ථාව තමයි මරණ වේදනාව. මේ මරණ වේදනාව හමුවේ අනෙකුත් චේතෝ විමුක්ති හැම එකක්ම පරාද වෙනවා. නමුත් මේ කියන චේතෝ විමුක්තිය මාය එන්න කලින් අතහරින මේ චේතෝ අතහරින මේ නිවන අකුප්පා චේතෝ විමුක්තිය කවදාවත් හෙළවෙන්නේ නැහැ. ඒක අචලයි. අචලං සුඛං කියලා කියන්නේ ඒකයි. ධුවං කියලා කියන්නේ ඒකයි. ඔය විදිහට බුදු වහන්සේ නිවන හැඳින්වීමට යෙදූ පදවල අර්ථය සමහර විට හරි හැටි තේරුම් නොගත් බව පේනවා. මේක සාමාන්‍යයෙන් හරිම බොහොමත්ම මේ සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද Hindu ආගමේ ඔය නිවනක් විමුක්තියක් ගැන කතා කරනවා. හැබැයි ඒක පුද්ගලයෙක් වශයෙන් දක්වන්නේ. නිවන ලැබපු නිවන දෙන්නේ බ්‍රහ්ම කියන එක. ඒ බ්‍රහ්ම පදය විස්තර කරනකොට ඒක තියෙන අච්චලං දූවං ඒකෝ න අදුතියෝ ආදි වශයෙන් පදවලක් දාලා තියෙනවා බුද්ධ ආගම යට වෙනවා එතනදී. ඉතින් ඒක විශේෂයෙන්ම මේ ශංකරාචාර්ය තමයි මේක ඇති කරලා දුන්නේ. ඇති කරලා දුන්නාට පස්සේ ඒක මතු කරලා දුන්නාට පස්සේ බුද්ධ ආගම නිවින්දියාවෙන් මැකිලා ගියා. ඔක්කොම ආයසරයක් Hindu ආගමට ගියා. ඉතින් මේකේ තියෙන්නේ මේ ඒ ශංකරගේ මේ ગાත 40ක් ලියලා තමයි ඉන්දියාවෙන් බුද්ධ ආගම මකලා දැම්මේ. ඒකට මේ රමණ මහරිෂි දීලා තියෙන මේ අර්ථකතනේ ඒකේ පෙන්නලා දීලා තියෙනවා මේ ඒගොල්ලෝ පෙන්නන Hindu ආගමේ පෙන්නන විමුක්තිය ඒක ලියලා තියෙන the inner self මමයා as a primal spirit external ever effulgent ඇතුලේ නිතරම බබලන ගතියක් මනුස්සය ඇතුළේ තියෙනවා. ඒක මේ අපි බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා පබස්සර මිදම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපකලිටේ උපකලිටං කියලා. ඒක මේ බුදුජානනාංශයේ දේශනාවට පස්සේ කරපු සංග්‍රහයක් විදිහට තමයි බෞද්ධයෝ මේක විවේචනය කරන්නේ. ඒගොල්ල කියනවා බ්‍රහ්ම පදය ඒක තමයි සඳහන් කර තියෙන්නේ මේක හැම කෙනෙක් තුළම බ්‍රහ්ම පදාර්ථය තියෙනවා. ඒ බ්‍රහ්ම පදාර්ථයේ external ever effulgent නිතරම ප්‍රභාස්වරයි full and infinite bliss පූර්ණ තෙදක් සදා සත්‍චිත්තානන්ද කියලා කියන්නේ හැම වෙලාවෙම සතුටෙන් පවතින දෙයක් සිංගල් දෙකක් නෑ. ඒකට හොඳ නරක කියලා දෙකක් නෑ. හරි වැරදි කියලා දෙකක් නෑ. යුක්ති අපි අයිතු කියලා දෙන්නේ එකයි. ඒකෝ කියන පදයක් දාලා තියෙනවා. සිංගල් ඉන්ඩිවිසිබල් බෙදන්න බෑ. හැම කෙනා ගාම තියෙනවා බෙදන්න බැරි ශක්තිය whole and living. ඒක පිරිචි ගතියක් තියෙනවා. සජීවි. බුදුජානනාංශ කියනවා මෙහෙම එකක් තියෙනවා මේක අජීවි කියලා. මේකෙදී කියලා තියෙනවා ඒක එක බෙදන්න බෑ shines in everyone as the witness awareness. Tamante ඒක අත්දකින්න පුළුවන් ඒක ප්‍රභාසරයි. ඕනේ මිනිසෙක් තුල ඒක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. මෙහත් ගන්නවා ශංකරාචාර්යත් ඒක ගන්නවා. Uh, that self in its splendor shining in the cavity of the heart as the subtle pervasive yet unmanifest idea මෙන්න මේ ටිකද බුද්ධඝෝසාචාර්යන් වහන්සේ කාලා තියෙන කියලා අල්ලන්න බෑ. බුද්ධඝෝසාචාර්යන් වහන්සේ මේ වගේ පදනමක ඉඳගෙන තමයි අපේ තේරවාදයට අර්ථකථනය දෙන්නේ. එතකොට බුද්ධඝෝසාචාර්යන් වහන්සේත් ඇවිල්ලා තියෙන ඉන්දියාවේ ඉඳලා. ඉතින් ඒ නිසා මේ දෙක අවබෝධ කරලා නෙවෙයි නම් කතා කරන්නේ. එමීටම අපි අර Hindu අද්වෛත වේදාන්තයේ තියෙන පදවලට නතු වෙන ගතියක් තියෙනවා. භාවනා කරලා නෙවෙයි දාර්ශනිකව. ඉතින් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බරපතල යුතුයකමක් තමයි වගකීමක් තමයි මේ ඉන්දියාවේදී පෙන්වන්න හදන මේ අද්වෛතයයි මේ ඒ ස්වාමීන් වහන්සේ පෙන්න මේ ද්වේතාවෙන් අයින් වීමයි පිළිබඳව මාතෘකාව ගන්න එක ඒ ස්වාමීන් ගත්තේ නැහැ. මාතෘකාව ළඟට ඇවිල්ලා මේ මෙතෙන්ට වෙනකොට මාතෘකාවට ළඟට ඇවිල්ලා මේ මිනිස්සු ගාවත් එහෙම එකක් තියෙනවා. ඒක ධූවං කියලා කතා කරලා තියෙනවා. ධූව කියලා කියන්නේ ද්‍රවය, උත්තර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය නිරක්ෂයේ පැයකට හැතැම්ම 100ක 1000කට වැඩි වේගෙන් කැරකෙන ධ්‍රුවය එතනමයි කැරකෙන්නේ Taman වටේ කැරකෙනවා. නිරක්ෂය ඉන්න කෙනෙක් දවසක් යනවා රවුම ගහලා ඉන්න. ඒ රවුම තුල ඇතම 25000ක් ඇවිදිනවා. ධ්‍රුවයේ ඉන්න එක න එතනම වටේ Taman වටේ රවුමක් ඇවිදින නිසා එයා එතන ස්ථිරයි. සුලි සුලඟක මැද මැද වගේ. ඉතින් ඒ අදහසින් බුදුජානනාංශයේ දීපු ධ්‍රුවය ධ්‍රුවං කියලා කියන්නේ ඒකයි ඒක Hindu ආගමේ කියලා කියනවා සස්වත දෙයක් සදාකාලික දෙයක් කියලා. ඉතින් බෞද්ධයාට අල්ලන්න බෑ මේ Hinduකේ කියන එක නැති කතා කරන එකද බුදුහාම කතා කරන එකද කරන්නේ කියලා. Hindu කතා කරන එක අත්දැකලා කතා කරන එක නෙවෙයි තර්කයෙන් කතා කරන්නේ. බුදුරජාණන්සේ දේශනා කරපෙකට විකල්පයක් වශයෙන් දේශනා කරනවා. Illuminate, illuminate, illuminates, illuminates the universe like the sun. සූර්යයා කවදාකවත් හෙවණලක් ඇති කරන මුළු ලෝකම ආලෝක කරනවා. ඒ වගේ හැම කෙනෙක් තුළම මේ සත්පදාර්ථය තියෙනවා. ඒකෙන් දැන් සත්‍ය සත්‍ය කියන දෙකම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි සත්‍ය කියලා අල්ලන්නේ මේ සත්‍යටම තමයි. සත්වයා සත්‍යයක්. මම යම විමි කියන එක අත්දකින්න පුළුවන්. නමුත් ඒක මට අයිති දෙයක් නෙවෙයි. අන්නේ අත්දකින්න දෙයට නිවනට මෑත අපි යන තැන තමයි සති චිත්තක්ෂණය. සති චිත්තක්ෂණ ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් මේ මම මැරිලා නැහැ මට නිින්ද ගිහලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මට මම සතියෙන් ඉන්නේ කියලා. එතෙන් ගියාම අපි ඔක්කොම සමානයි. කිසිම වෙනසක් නැහැ. නමුත් හරි කම්මැලි. හරිම නීරසයි. හරි මේක කාඩි ඒ නිසා අපි අර පිට තියෙන කුණු කන්දලයට ගිහලා ඒකට බැන බැන ඉන්නවා මේ සත්පදාර්ථයේ තියෙදි. මේකෙදි කියනවා සත්පදාර්ථයේ සජීවී බ්‍රහ්ම කියලා. ඒකට බ්‍රහ්මත්ව සහ බ්‍රහ්මයා කියලා දෙකක් තියෙනවා. බ්‍රහ්මත්වය කියලා කියන්නේ ධර්මයක්. බ්‍රහ්මයා කියන්නේ පුද්ගලෙක්. බුදුචානන්සේ බ්‍රහ්මයාගෙන් බ්‍රහ්මත්වය අයින් කරා හින්දුකාරයා බ්‍රහ්මත්වයට බ්‍රහ්මෙක් දාලා දෙවියෝ දානවා. ඉතින් ඒ දෙක අල්ලන්න බෑ. බෞද්ධයන් අල්ලන්න බෑ. දාර්ශනිකයන්ට අල්ලන්න බෑ. හින්දු කට්ටියට වාසියට හරවගෙන තියෙනවා. අද බුද්ධහම කියලා අපි කරන හරියක් කරන්නේ හින්දු වැඩ. 100ක් නෙවෙයි 200ක් කරන්නේ හින්දු වැඩ. ඒ කරන පූජා විදි අනම්මනම් කරගෙන ඉන්නවා කිව්වොත් මේ බුද්ධාම කියන්නේ මේ වර්තමාන හිත පැවැත්වීම කියලා අයියෝ එතකොට හඳුන් කුරුසුඳ නැහැ. මල් පහන් ලක්ෂ ගාණක් නැහැනේ. අඩු ගඳ නැහැනේ. පහන් නැහැනේ. බුදු පිළිමයක් නැහැනේ. ආගමක් නැහැ කියලා අපිට දොස් කියනවා. නිසා ඒකට පොඩ්ඩක් බුදු පිළිමය ලං කරපුවාම පහන් සංරම් කරපුවා හඳුකුර ලං කරගත්තා කීයකට හම්බ කරගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හරිය කැමති අර පූජා විදි වලට ගෙනියලා කාට හරි යටත් වෙන ආගමක් දෙයයන්ට යටත් වෙන ආගමකට යන. සතියේ මොනම පූජාවක්වත් නැහැ. මොනම සමීකරණයක්වත් නැහැ. මොනම ගුඩ දෙයක්වත් නැහැ. ගියොත් හැම කෙනාම එක දෙයක් කතා කරනවා. ඒක හොඳටම තේරෙන්නේ නන්නත්තර වෙච්ච හිතක් සතියට එනටි කතා කරොත් නන්නත්තාරය උපාදාන කෙරුවේ නැත්තම් සතියේ ආධාරය ලැබෙනවා. ඒක කතා නොකරන එක කමඨාන් සුද්ධ කරගෙන බලන්න 100ක් කමඨාන් ආගෙන ඉඳ කවදාකවත් ඕක කියන්නේ නැහැ. අනම් මනම් කතා කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ අපි කක්කාවට කැමැති ගතිය. Uh, it is aware of the modification of the mind and ego එතකොට මෙයාගේ විකාර ගති චපල ගති වංචන ගති සියල්ලම අර සත්සිතට තේරෙනවා මම දැන් කරන්නේ මවාපෑමක් කියලා මම මේ කරන්නේ බොරුවක් කියලා මම මේ කරන්නේ චපලකමක් කියලා දන්නවා කරන්නේ චපලකම ගැන විතරයි ජනමාධ්‍යයට යන්නේ. ඒක දැනගැනීමේ හැකියාව. දන්නවා කියන කියන්නේ අනික් මනුස්සයෙක් දන්නා මේක කියන්න බරුව කියලා. අය දෙකක් නැහැ. මම විතරක් නෙවෙයි. ඉස්සලා මමත් දන්නවා. ආන්න ඒක දැනගෙන ඒ බොරුවට තැන දෙන්න එපා. සත්‍ය දහසට තැන දෙන්න. ego of the action of the body, sense organ and the life breath. It takes their form as fire does that of the heated ball of iron. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා ගින්න අල්ලගෙන දරක් හටගත්තොත් ඒකට ගින්දර කියලා කියනවා. තෙල් අල්ලගෙන දරක් හටගත්තොත් ඒ තෙල් ගින්දරක් කියලා කියනවා. දර ගින්දර පිටුරු ගින්දර කියලා අල්ලගන්න අල්ලගන්න දේ නම ගත්තට ගින්දර ගින්දරම තමයි. ගින්දර වලට ඉන්ධනයක් නැතුව ඉන්න බෑ. ඉන්ධනේ නම ගත්තට ගින්දර ඉන්ධනේ නෙවෙයි. ආන්නේ වගේ මේකේ 7000ක් තියෙනවා. මේකේ ඒගොල්ලෝ ඒව නිදර්ශන වශයෙන් පෙන්නනවා. යකඩ බෝලයක් ගිනි අරගෙන ශ්වේත තප්තව දැවෙනකොට ඒක ගිනිගත් යවටක්සේ කියලා කිව්වට ගින්නයි යව මේ මේ තාපයයි යවටයි දෙකක්. යවටේ පාදාන කරගෙනයි ගින්න හටගෙන තියෙන නිසා යකඩ ගින්නක් කියලා කියනවා. යකඩ ගෝලයක් කියලා ගුණිගත්ත. නමුත් ගින්න වෙනම එකක්. ඒ ගින්න වෙන් කරලා පවත්තන්න උත්සාහ කරුවොත් ඒක පවතින්නේ හුදු ගින්න කියලා එකක් නැහැ ලෝකේ. ගින්නකට පවතින මොනවා හරි කුණක් කුණක් ඕනේ. ඒ කුණේ නම තමයි ගින්නට දාන්නේ. ආහන්නේ දාන නම හැටියට ඒ අල්ලන දේ ගින්න අල්ලගන්න දේ සජීවී එකක්ද අජීවී එකක්ද කියනවා වගේ හැම ආගමක්ම සස්තවාදයට ගියා එහෙම පවතින සත්පදාර්ථයක් තියෙනවා දෙයන්නාස කෙනෙක් ඉන්නවා කියලා. බුදුරජාණන්සේ පෙන්වන්නේ එහෙම දෙයක් නැහැ. සමාවෙන්ට එහෙම කෙනෙක් නැහැ දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ මණ්ඩලයක් අපි ලෑස්තිද මේක තේරුම් ගන්නද? එහෙම නැත්නම් මේ අහසේ තියෙන දෙයක් අපි කතා කරනවාද අදාළ නැති දෙයක් එහෙම නැත්නම් අපිට අදාළ නැහැ මේක දෙයයන්ට බුදුන්ට විතරයි අදාළ කියලා අපි වැත්තකට දානවාද කියන ප්‍රශ්නේ සෑහෙන අසරණ වුණා ඥානන්ද හඳුනන. මොකද කවුරක්වත් ඒ ශාන්සිත එක්ක සමාන්තරව හිතන්නේ නැහැ. නෝ තේරෙන්නේ අප්පා ගැඹුරුයි අප්පා ආප සුදු ආපද පිටර ආපද කියන එක නම් තේරෙනවා. මේ මොනවද මේ කතා කරන්නේ? ඔය කණ්ඩයි එදන්නේ. මෙතනදී තමයි කිරියෝ නිවනේ දේශනා කෙරුවේ ඔය උතන ඉඳගෙන. ඉතින් අහගෙන හිටියට විශාල පිරිසක් ඒක තේරුම් ගත්ත පිරිසක් හරි ගියේ නෑ. ඊට පස්සේ මම ආර්දනා කරලා ලියමු කියලා. බෑ ආයසුතුක ලියපු ගමන් ගැටුමක් ඇති වෙනවා. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා. ඕහොම යාල වහලාගෙන දාලා. මම කියන්නේ නෑ වලියටත් එක්ක යන්නේ. ඊට පස්සේ කිව්වා මේ ඔගේ අනවශ්‍ය ප්‍රශ්නයක් අපි ඇති කරගන්නේ කියලා. මම කිව්වා දැන් කොහොමද කියලා ඉවරනේ දේශනා ටික තියෙනවා. මම පටන් ගත්ත 22 ඉඳලා මම කවදාවත් ටයිප් කරලා දැකලත් නැහැ ටයිප් කරන්නේ. මම තාම ටයිප් රයිටර් තියෙන මේ පල්ලෙය විසිකලා තිබිලා මම ආයෙ අරන් තියාගත්තා. ලොකු සාංශේ මන්ට බැඳියා කරු ගහන්නත් කියලා දීලා 33 දක්වා මම ටයිප් කරලා දීලා මම බුරුමේ ගියා. ධම්ම සුනිත් ඊටු ටික ටයිප් කරා. ඒකල එක මුද්‍රණය කරනකම් පුදුමාකාර බයක් තිබ්බා. බෞද්ධයන් උත් මේකට විරුද්ධව පහළ වෙනවා. මොකද බෞද්ධයෝ ඉන්නේ Hindu ආගමේ අද. බෞද්ධ කරන හැම දෙයක්ම Hindu කට්ටිය කරන දේවල් කරා. නැත්නම් මහායාන බුද්ධහම කරන දේවල් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට රිදෙනවා මේකෙන්. මොනවත් කරන්න දෙයක් නැහැ මේකේ තියෙන්නේ සතිය පිහිටවන එක විතරයි. ඒකට පූජා විදි මොනවත් ඕනේ නැහැ. මන්ට කොහොම සන්තෝෂයෙන් වාඩිලා ඉන්න පුළුවන් තරක් හොයාගන්න මේ වගේ පොලොක් හොයාගන්න ඇවිදින්න. ඇවිදලා ඒ කරන දෙයට හිත දාන්නේ. ඉතින් ඒකට ඒකෙන් පොඩ්ඩක් මාරු කරලා මේක රසවත් කරන්න මේක වර්ණවත් කරන්න ආගමික ගත කරන්න පූජා විදි කරන්න Hindu ආගමට ගහන්න බෑ අපිට කවදාකවත්. එක ගෑණි කෙල්ලෙක් දීග දෙනවා නම් දවස් 3ක් රෑ දවල් උන් මේ මගුල් කන. අපි වගේ වරුවට මගුල් කල් ගිහිල්ලා එන්න බෑ Hindu ආගමේ. දවස් තුනක්වත් මගුල් කනවා. මම ගියා කල්කටාවේ නානකාරික ධර්මපාලතුමාගේ පන්සලට. එතන එහා පැත්තේ Hindu කෝවිලක් පූජාවකට ලැචන දවස් තුනකට කලින් බටු කපනවා. බටු කන්ද සාමාන්‍යයෙන් මේ වැලි කියුබ් එකක් විතර සයිස් එකේ. තව කපනවා කට්ටිය. එතකොට එහා පැත්තේ තව හුරුංග කපනවා. කඳු කපලා හොඳට බිම සෝද්ද කරලා බිමට දාන කෑම කියලා. ඔක්කොම ලයිල කේල් කොට අපි දාන කනවා. මේ පිඟන් දීලා කෝපකෝ පතර තියලා කරන්න බෑ. බඩයන්න ගත්තොත් සේරටම බඩයන්. ඉතින් දේව පූජාවක් වශයෙන් කරන්නේ අපිට හිතන්නවත් බෑ. අපිට හිතන්න දෙයිද ඒගොල්ලන්ගේ ආගම එතන තියෙන්නේ. ඉතින් අපේ කට්ටියත් පිච්චමල් ලක්ෂයයි හඳුමා නෙළුම්මල් ලක්ෂයයි බුදු පිළිම ලක්ෂයයි හදා හදා අරකමයි කරන්නේ. ඒක එකක්වත් ඕනේ නැහැ මේ සතිය පිටවන එකට. ඉතින් Nissan වලට දොස් කියනවා මේක බුද්ධ ධර්ම නෙවෙයි කියලා. අඩු ගන්න බුද්ධ පූජාවක්වත් තියන්නේ අඩු ගන්න කටින බින්කමක්වත් නැහැ. මේ මේ බත් කන කට්ටිය දායකයා කවුද කියලාත් දන්නේ නැහැ. එක ආමු කෙනෙක් කියලා විනාඩි 15ක් විසක් විතර පොඩියෝ බණක් කියලා එනවා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ ඒක දකිනකොට හිතෙන්නේ අනිත් තැන් වල බෙහෙම හොඳයි. අනිත් තැන් වල පිංකම් කර ගන්න පුළුවන් බෑ කියලා. ඒ මොකද මේ මේ හින්දුකාරය මේක හරියටම තේරුම් ගත්තා. බුද්ධහංකාරය හින්දු ටික තේරුම් ගත්තා. මේ ඇතුළත තියෙන මේ ප්‍රභාස්වරයේ තමන් ගැන තමන් තන විශ්වාසය තමන් තුළ තියෙන මේ ප්‍රභාස්වර හිත එක එක්කත් විශ්වාස කරන්නේ. ඒකට හිතනවා නෑ බුදුමෛත්‍රී බුදුහමර එන්න ඕනේ. නැත්නම් මිහිඳු මහරතන් වහන්සේ එන්න ඕනේ. එහෙ නැත්නම් මට ආශිර්වාද කරන්න ඕනේ කවුරු හරි. එහෙ නැත්නම් පිළිත් නූලක් ගැට ගන්න ඕනේ. එහෙනම් සූර්යයක් ගැට ගහ ගන්න ඕනේ. කවුරු හරි ඇවිල්ලා මාව කොට දායි කියලා කිය කියයි. ඉතින් ඒකෙදි ඒ කොට දාන්න නැති මූල ස්වභාවය නිවන් දැකීමේ ප්‍රභවය මේ Taman තුලමයි තියෙන්නේ කියලා බුදුරජාණන්සේ කියන්න කොච්චර උත්සාහ කරත් කියන නෑ සාංශ ඔබ වහන්සේ ළඟ තියෙන්නේ ඔබ වහන්සේ මට දුන්නොත් තමයි මට නම් බෑ. මේ බුදුරජාණන්සේ එහෙම තිබුණා නම් රාහුල කුමාරට දෙනවන්නේ හොරෙන්. දසෝදරාවට දෙනවන්නේ හොරෙන්. බුද්ධෝදන රජුරවන්ට දෙනවන්නේ හොරෙන්. දෙන්න බෑ. ඒක Taman දැනගන්න ඕනේ. ඒ දැන ගැනීම සඳහා මේ කාරණාව මේ කියන්නේ මේ සත්පදාර්ථයේ Taman තුරමයි තියෙන්නේ කියන කතාව දේවත්වයට දාලා ඇතුලේ දෙයියෝ ඉන්නේ කියන කතාව තමයි ක්‍රිෂ්ණ විඥානය කියලා කියන්නේ. නැත්නම් බ්‍රහ්ම පදාර්ථ කියලා කියන්නේ. ඉතින් මිනිස්සු හරිය කැමති ඒක ලියලා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාගේ දසවෙනි අවතාරය විදිහට අරන් දීලා තියෙනවා. බුදුහාමුදුරු කියන්නේ දසවෙනි අවතාරේ බුද්ධ ගයාවට එනවා Hindu කාරයෝ. මේ කියලා මූණ බලන් දෙපා සාප වෙනවා කියලා. බුදුහාමුදුරන්ට වැඳපා මූණ බලන් දෙපා. ඉතින් අපේ මිනිස්සුත් ඒ වගේ තමයි. භාවනා මේ මේ බුද්ධ ධර්ම කරපම නිවන් දකින්න නම් එපා. භව නිරෝධය කියන්නේ භයානක අකුසලයක්. අපිට ඕනේ මේ මේ මේ ලෝකයේ මේ නිවන් ලැබලා ඉදි ප්‍රත්‍යහාරය පෙන්වන්න නම් හොප්පා පොලිමේ හැබැයි මේක වෙන්නේ නිරෝධයක් කියලා දන්නවනම් චි ඔය කියන්නත් එපයි කියනවා සෙනගින්න තැන්වල ඒ නිසා ඒ පුරව පඬිස්සංශ මේ පද ටික සිංහලට දාලා සක්කාය දිට්ඨිය කියන තැන්වල කිව්වා විවේක තියෙනවා කියලා බලන්න බුද්ධහමට වැඩි රසයි මේ කෑල්ල Hindu ආගම දෙන එකේ ගහලා තියෙන බුද්ධහමට ගහන්න. ඉතින් මේ වගේ විවුර්ත සාකච්ඡාවක් කරමු කියලා මම Hindu සාමිත් එක්ක කතා කරා. ඒක මං එන්නම් මම ඕකමයි කියලා දෙන්නේ චිම්ම යාවල බෑ ධම්මජීව හාමුදුරුවෝ විශ්ව කරන්න බෑ කියලා සාකච්ඡා කරා. ඒ තරම් ගැඹුරක් මේකේ තියෙනවා. කොච්චරද කියනනම් පිට ගියේ හිතක් නැවත Tamange අරමුණට එන්නේ මං විසින්ද දෙයන්නාංශ විසින්ද දෙන්නම විසින්ද අහම්බයක්ද? පිටිගිය හිතක් නැවත තමගේ සත්පදාර්ථයේ මූල කර්මස්ථානට ගේනකොට මමයද කරන්නේ නැත්නම් තේ සර්බලදාරි දෙයන්නාංශකේ පෙන ආත්මයද කරන්නේ ඒ නැත්නම් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණ විශ්ව මගේ හිත ආපහු ගෙනක් තියනවාද එහෙනම් මේක කිසිම අහේතු අප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවද කියලා ওই කාරණේ මේ තියෙනවා ඒක හොඳට තේරෙනවා පිටගිය හිතක් නැවත අරමුණට පැමිණීම පිළිබඳ විස්තර කරන්න යෝගාවචර යොමු කරන්න හරි අමාරුයි. ඒක විස්තර කෙරුවා නම් යෝගාවචරයක් බඩපල්ල බොක්කපල්ල කිව්වා වගේ කීත හැකි මෙන්න මේකයි මෙයාගේ පටලැවිල්ල හෝ ගොඩ එන ක්‍රමය. ඒ නිසා භවය කියලා කියන්නේ අපි මේ වෙලාවේ තේරුම් අරගන්න ඕනේ පිට හිත පිට ගියාම ඒ අරමුණ උපාදාන කෙරුවොත් අපි ඒ භවයට යනවා. ඒක ඕනෙලා කතහරපුවන් අතහරිනකොටම අසහනේ අඩු වෙලා තමන්ගේ මූල කර්මස්ථානට එනවා ආපු බව දන්නේ කොහොමද? ආ මේ ටික විස්තර කරන්න. මේ ටික සමටන් සුද්ධ කරලායි කියන්න දන්නවනම් මං කියන විශ්ව සාහිත්‍ය කියලා. ඒක කාටවත් බෑ. ඒ කතාවට බොරු කියන දෙවියෙකුටවත් බ්‍රහ්මයකටවත් යෝගාවචරයට උනත් තේරෙයි මම අමුතු කෙනෙක් වෙලා ඉන්නේ අද. මං දැන් වැරදි කී කිය ඉන්නේ. අපව හදන ක්‍රමය ගැන විතරයි කතා කරන්නේ. ඒක අහනකොට උනත් ඕනම කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයා නිවිච්ච මිනිහෙක් කියලා. නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සායන් ඊදී ශෝකති. ඔය කුණු කන්දල් කතා කරලා නම් කවදාකවත් පළවෙනිය වෙන්න බෑ. හැමදාම සකන් නැහැ. ඉතින් සායේ පාදාන කරපු දේවල් අපි දැන් මේ වෙලාව ගමු අරමුණෙන් පිට දේවල් උපාදාන කරොත් අරමුණෙන් පිට භව වෙලා ආතති අසහන ඇති වෙනවා. ඒක අතාරින්නේ. මොකටද අතාරින්නේ? මූල කර්මස්ථානයේ නාමේ සතියේ නාමේ අප්‍රමාදේ නාමයෙන් කරුණාවේ නාමයෙන් මෛත්‍රියේ නාමයෙන් මේ කුණ අතහැරපන් අතහැරනකොට අර කස කැවිලා තියෙන අත කස් කාලා ගිහිල්ලා අරමුණ තැම්පත් ඒක උනාට බදී ඒක වෙලා තියෙන හැම කෙනාටම මේක කියන්න තරම් පෞරුෂත්වයක් නැහැ කියන්න තරම් වික්ත නැහැ කියන්න තරම් ප්‍රතිබල නැහැ ඒක නිසා බලන්නකො එහෙම හදාගත්තත් ආයෙත් හිත පිට යනෝනේ කියන එක තමයි කියන්නේ පවරටමයි අදී ඉතින් ඒ නිසා අපි මෙහෙරින් නැතර කරන්න වෙනවා මේ මේ ලයිව් ස්ට්‍රීම් මං හදලා දෙන්නම් කාට හරි අවශ්‍ය නම් මේ ආදි සංකර් කොහොමද මේ කියන ඔය පදේ ධ්‍රුව කියන පදේ පෙන්නලා නිවනට එහා පැත්තෙන් අරන් ගියා භක්ම පදාර්ථේ බෞද්ධයත් මේ නටන්න ගත්තොත් නිවන මග ඇරලා ඩී රූට් කරලා යන්නේ භක්ම පදාර්ථයට දන්නේ කාටද පහඳින්නේ කියලා අහිංසකයි තමයි අහිංසක වුණාට ඉතිහාසයේ වැල්ලට යට වෙලා තියෙන්නේ. මතු කරන්න පුළුවන්. මේක මතු කරන්න පුළුවන් මතු කරන්න අධිකත් අප්‍රතිහත ධෛර්යයක් තමයි ඥානන්ද සංසි දැම්මේ. නමුත් ඒක තව සුද්ධ වෙන්න ඕනේ. ඒ සුද්ධ වෙනකොට ඒ පුද්ගලයා නෙවෙයි ඉතුරු වෙන්නේ. අනිවාර්යෙන් පුද්ගලයා පරිණාමයටපත් වෙනවා. පුද්ගලයා වෙන කෙනෙක් බාටපත් වෙනවා. ඉතින් ඒකට ලෑස්තිද නැද්ද? gedara යන්න දෝනේ කට්ටියට එනිසා ඉඳගෙන භාවනා කරන්න දෝනේ කියන එක පුද්ගලික මතයක්. මම වග බලා ගන්න හදන්නේ මේ අනතුරක් වෙච්චාම කරදරයක් වෙච්චාම හිතගෙනත් තියන්න ඕන තැන දන්නේ නැත්තම් මං නැහැ. දන්නෝ ඒ කරගන්න බැන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. තුන්ෙන් විදින්න හදවෙන්නේ හැම වෙලාවෙම විදින්නේ නෑ. අඩු ගන්න විදින්න ඕනේ ටාගට් එක මේකයි කියලා දන්නවනම් ගොඩ. ඒක දන්නේ නැත්නම් ඕනම වෙලාවක අහන්න ප්‍රශ්නයක්. මෙන්න මං හිතපවත් ගන්න ඕනේ කොතනද කියලා. හත්තන්න බැරි වෙන එක අහන්න දෙයක් නෑ. එදාට ඒක යාර කීත හැකි සාසනය අඳුරකට තියෙනවා. කමඨාන සුද්ධ වෙලා තියෙනවා. Taman සසරණයි සනාතයි. හිතපත් අඬන තැන දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඉතින් අපි එතනින් නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ දවසේ අපේ නිවෙනේ නිවීම ප්‍රතිපිලිබඳව කරන සමාලෝචනේ අපි ඔකේ තව ඉවර කරන්න පරිච්ඡේදයක් ඒ වගේ පුංචි දෙයක් තියෙනවා නෑ. පරිච්ඡේදකින් තමයි ඉවර වෙන්නේ සමහරවිට. එහෙනම් අපි එතන නතර කරනවා එතනින් නතර කරලා අපි අනිත් දවසේ පටන් ගන්නවා.